බොහොම පිං ස්වාමීන් වහන්සේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා. දස අකුසල් වලට සුරාපානය අකුසලයක් ලෙස ඇතුළත් කර නැත්තේයි. දස අකුසල කර්මපත වලට එකතු කරලා නැත්තේ කර්මපතයක් කියලා කියන්නේ මතු උත්පත්ති විපාක සහ ප්‍රවෘත්ති විපාක කියන්නේ ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක දෙකම ඇති කරන්නට සමත් මට්ටමට බලවත් වෙන කර්මය තමයි කර්මපතය කියලා කියන්නේ. එතකොට සුරාපානය දුෂ්චරිත වලට ඇතුළත් කර පංච දුෂ්චරිතෙන් එකක්. එතකොට ඒක දුෂ්චරිතයක් වෙන්නේ ඇයි? ඒ මද්යපානය නිසා ශරීරයේ ඇල්කොහොල් ප්‍රමාණය දැනටමත් අපේ ශරීරවල යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය වෙනස් වෙච්ච ගමන් වැඩි වෙච්ච ගමන් කායික මානසික විකෘතිතා ඇති වෙනවා. ඒතකොට රූපය ඇති වෙන විකෘතිය නාමයට බලපාන. නාමය ඇති වෙන විකෘතිතා රූපයට බලපාන. එතකොට මිනිස්සයා කියලා කියන්නේ මේ සති සම්පජඤ්ඤේ පවත්වාගෙන ලෝක ධර්ම අවබෝධ කරන්න සුදුසු මට්ටමේ කායික මානසික තත්ත්වයක් වර්ධනය කර ගැනීම තමයි මේ ජීවිතේ පරමාර්ථය. එතකොට මේ පරමාර්ථයට පටහැනි විදිහට කායික මානසික තත්ත්වයන් විකෘති වෙන දුර්වල වෙන මට්ටමකට යම්කිසි කෙනෙක් හැසිරෙනවා නම් ඒක දුෂ්චරිතයක්. ඒක දුරාචාරයක්. හැබැයි එහෙම වෙච්ච පමණින් ඒ එතනත්තා මත්පැන් ටිකක් දීලා ගිහින් නිදාගත්තාම ඒ තනත්තාගේ කය දුර්වලයි සිත දුර්වලයි එතකොට ඒ මොහොතේ ඔහු මැරුණ මිය ගියොත් ඒ මියන අවස්ථාවේදී තේතනත්තට කුසලයක් අරමුණු වෙන්න පුළුවන් ඒ කුසලයේ අරමුණ වුණොත් සුගතිය උපදින්නට පුළුවන් එතකොට නමුත් ඒ ඒතනත්ත මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පාවිච්චි කළාම ඒ ඇති වෙන කායික මානසික දුර්වලකම විකෘතිතාවයේ හේතු කොටගෙන බොහෝ අකුසල් සිද්ධ වෙන්නට පුළුවන් ඒ නිසා ඒක දුරාචාරය. එතකොට එහෙම අකුසල් සිද්ධ වුණොත් ඒවා කර්මපත බවට පත් වෙන්න පුළුවන්. හැබැයි මේ මත්පැන් පානය කිරීමම කියන කාරණේ අනිවාර්යයෙන්ම දුගතිය උපදින්නට හේතු වෙන කරුණක් හැටියට දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි ඒක කර්මපතයක් හැටියට දක්වලා නැත්තේ. ඒක දුෂ්චරිතයක්. ඒක ඒක බොහෝ අකුසල කර්මපතවලට මූලයක් වෙන්නට සහාය වෙන්නට. ඒ නිසා නොකල යුත්තක්. ඊළඟට අපට කුසල් වඩන්න, ගුණධම් වඩන්න, සති සම්පජාඤ්ඤය දියුණු කරගන්න තියෙන අවස්ථා සම්පූර්ණ නැති කර. ඒ නිසා ඒක දුෂ්චරිතයක්. ඒක දුර්වලකම. ඒ නිසා ඒක වැළකී යුතුයි. නමුත් ඒකෙන්ම යම්කිසි කෙනෙක් දුගතිය උපදිනවා කියලා එහෙම දක්වන්න පුළුවන් කමක් නැහැ. මුලින්ම ස්වාමීන් වහන්සේ බොහොම පිං අවසරයි. පෙරක්සක්.